මී පැණි තව උගුරක් තව උගුරක් දැන් බඩට ඇති ඒවල කියන one for the short one for the road කියලා ලාව එකක් බොන බොනකොට බඩ බර වෙලා ඕන කකුල් දෙකක් යනවා මුයි පැණි වලට ඌ කියන කකුල් හයක් තියෙනවනේ දෙකයිනේ ගියේ ඔය ඉතුරු හතරෙන් අල්ලගෙන කමන්නේ තව ටිකක් බොනකොට තව දෙකක් යනවා ඒතරනේ ඒත් කමන්නේ තව දෙකක් තියෙනවනේ කියලා හිතන්නේ මී පැණිනේ කවදද මේක ආය හම්බෙන්නේ කියලා තාටියක් බලනකොට අර දෙකක් ගියාට පස්සේ ඒ වගේ දහස් ගාණක් මී මැස්සෝ මේ මේ ඇඹලියෝ වතුරේ වැටලා ඉන්න වෙලාවක මීපැන වැටලා සත්පුරුෂයෙකුටවත් පුළුවන් ද කියලා අහන එක එක සත්‍යයක් අරන් දාන්න ගන්න ගියොත් ඔක්කොම යට වෙනවා. සත්පුරුෂයත් ඒක දිහා බල්ලා හිතනවා නෑ අත දැම්ම සේරම මැරෙනවා. නැතත් මැරෙනවා. ඒක සංවේග පහල කරගන්නවා. ආ මේ වගේ කියලා තියෙන පෘථජන කාමවස්තු ඉදිරිපිට කිසිම ආකාරයක සීමාවක් දන්නේ නෑ. ඉතියාට පේන්නේ මීවැණි හම්බෙන්නේ මීවැ මේ ඇඹලියකට කොච්චර කලාතුරකින්ද. ඉතින් ඒ වෙලාවේ බොන්නේ ඒකේ මොකද්ද තියෙන අසාධාරණ. නමුත් මේ මීපැණි පාෂයක් වෙයි කියලා කවුද හිතුවේ? මීපැණි තමයි මරණ මාරපාෂයක් වෙයි කියලා කවුද හිතන්නේ? මීපැණි මාරපාෂයක් වෙන්නේ මොකෝ? ඕනට වැඩි බීපු නිසා. ඉතින් අද තියෙන ඔක්කොම ලෙඩ රෝග ඔක්කොම ආහාර ප්‍රශ්නයක් නෙදී නේද? ඛණ්ඩ නැති ප්‍රශ්නයක් නෙවෙයි නේද? කොලෙස්ටරෝල් කිව්වහම මොකෝ? ඩයබටිස් කිව්වහම මොකෝ? දිවෙන්නත කරන්න පුළුවන් දේ කියන. නමුත් හඳුනනට පස්සේ බලන්න පෞල් පිටි විනාශ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලැබීම එකම දෙයක්. ඒ ලැබිච්ච දේ ප්‍රමාණය දැනගන්නවා කියන එක ඒක ඒක ආර්යයන් වහන්සේලාගේ විශයක් තියෙන. ඉස්සර සුවේතර අපේ පැත්තේ කියන දෙයක් තමයි වයසක මිනිස්සෙක් මේ අවුව තපෙන්න ගලක් ගෙනත් තියාගත්තොත් අවුව තපල ඉවරලා ගල තිබුණ තැන තියලලු යනවා. ඒ මනුස්සයා කියනවලු පොළවේ කැරගෙන වේගය ඇරිට ඒ ගල එතන තමයි තියෙන්නේ මෙතන ගත්තේ තපින්ද ආපහු තියලා යන්න ඕනේ කියලා. කවදාකවත් දැන් ওই මං අර ගියා නිව්සීලන්ත වල එහි ඉන්නවා මේ වෙන ගෝත්‍රික මිනිස්සු ඕස්ට්‍රේලියාවට වැඩි ටිකක් දිනුනේ. ඒගොල්ල ගහකින් පංකොල ගන්න ඉස්සලා ගහට වැඳනවලු. වැඳලා කියනවලු මගේ ප්‍රයෝජනය පිණිස මට කරන්න දෙයක් නැහැ මං ඔබෙන් මේ කොටස ගන්නවයි කියලා. අරගෙන ඉවිලා එතනම සුද්ධ කරලා කොන් දෙක ගහමුලම තියලා යනවලු. මට මේක අවශ්‍යයි. මේ ටික ඕනේ නෑ ඒක ඔයාටම තියාගන්න ඒ තරම් හරීම මේ සබහා ධර්මයට ගන්නේ අම්මගේ තනෙන් කිරි බොනවා වගේ බොහොම අත්‍යවශ්‍ය කොටස විතරයි. දැන් එහෙම ගන්නෑ. දැන් කන්සියුමරයිසේෂන් පාවිච්චි කරනවා. ඉතින් ඇති වෙන ප්‍රශ්න වලට කවුද උත්තර දෙන්නේ? කාටද පුළුවන් මේක ජාත්‍යන්තර දෙයක් කොහොමඩක්වත් බෑ. එක එක්කෙනෙක් තම තමන්ගේ සීමාව දන්නේ. ඉතින් ඒක තමයි පුත්තජනකම කියන්නේ. ඉතින් මේක වංචනික ස්වරූපයක් තමයි. නමුත් අපට අපි කෙරේ ගලවා ගැනීමේ ශක්තියක් නෑ මෙතන. අපිට පහන් කණුවක් අවශ්‍යයි බුදු කෙනෙක් දකින්න ඕනේ දැකලා කියන්න ඕනේ මේව ඕනෑමට වැඩි වෙච්ච ගමන් වහ වෙනවා මාත්‍රාවට ආපු ගමන් ඒව ආහාර වෙනවා මාත්‍රාව පැනපු ගමන් වහ වෙනවා ඉතින් මේ මාත්‍රාව දන්නේ නැතිකම තමයි පු탁 පු탁 කියලා කියන්නේ ඒක තමයි පෘථග්ජන අර්ථකථනය තමයි මේ මේ සාධාරණ අසාධාරණ සීමාව තේරෙන්නේ. Tamanට අනුන්ව වද වෙන සීමාව තේරෙන්නේ නැති වෙනකොට ඒක දඬුවම් කරන්න දෙයක්වත් නෙවෙයි. නමුත් හැම මේ මේ කිල්ලෝට එකම හුණු තියෙන වගේ හැම කෙනෙක් දිහාම බලනකොට පේනවා. නමුත් ඒක කියන්න ගියම හරියට තරහ යනවා. කැමති නැහැ. ගුරුවරයෝ කරන්න හදන්නේ බුදු කෙනෙක් කරන්න හදන්නේ අනුකම්පාවෙන් හරියට වෙලාව බලලා පෙන්ලා දෙනවා. හැදුනට පස්සේ තේරෙනවා නේ බුදු කෙනෙක් අර කවුද මට මේක මේ උදව්ව කරලා දෙන්නේ කියලා. ඉතින් එදා ඉඳලා බුදු කෙනෙකුට වගේ සලකනවා. නමුත් ಗುಣ අඩු කෙනෙක් හරි පහත් කෙනෙක් හරි වෙන්නොත් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ රඩු දානවා. තමුසෙට කොහෙද ඇච්චියක් තියෙන්නේ මගේ වත් ගන්න මගේ වලට ගහන්න එන්න එපයි කිය. ඉතින් ඒකට ඉතින් සත්පුරුෂය කරන්නේ කරබන් නිකන් ඉන්නවා. ඉතින් කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නැතයි. නමුත් අපිට කල්යාණ මිත්‍යයි කියලා කියන්නේ කර්මයේ ඉන්න ඉස්සෙල්ලා පෙන්ලා දෙන මේ කෙරුවොත් දරුවා මෙහෙම වෙනවා. මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවයි කියලා ඒ පෙන්ල කල්යාණ මිත්‍රය දැක්කාම සියල්ල අතහැරලා යන්නයි කියලා කියනවා. සියල්ල අතහැරලා යාට පාවා දෙන්නයි කියලා කියනවා. මොකද මේ කල්යාණ මිත්‍රයක් අත සේවාව Taman කෙන හිතලා නෙමෙයි කරන්නේ මේ પરමාර්ථ ධර්ම දැකීමෙන් අර බුද්ධජන භාවයේ විනිවිදීමෙන් දකින්න දැක්ම. ඉතින් අද ඒක ඉච්චර මේ ජනප්‍රිය දෙයක් නෙමෙයි. නමුත් නැති වෙන්නේ ඒක ලෝකේ නැති වෙන්නේ අපිට ප්‍රශ්නේ තියෙන එක තියෙන්නේ කාගේ ළඟද නැති කාගේද කියලා හොයන්න බෑ. අපිට අවශ්‍ය වෙලා තියෙන අපේ ආත්මේ වඩන දේවල් අපේ රුචියනේ. ඔතන අපේ රුචිය නොතිබෙන්නේ ඉඳී තියෙන. ඒක නිසා සරුවචනාංශය අර සංකේ සූත්‍රයේ මම මතක් කරුවේ ඒකයි. සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජානකන්ද කියලා පහක් තියෙනවා. ওই පහෙන් තමයි අපේ ජීවිතේ නලවන්නේ. කොච්චර කෙරුවත් උඹ සද්ධාවෙන් බාරගත් දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නැහැ කියලා අතාරපු දේ තුල සත්‍යය තියෙන්න පුළුවන්. මේ බෞද්ධයන් කියලා එක වෙනසක් නැත්තේ නෑ. උඹ රුචි දේ තුල සත්‍ය තියෙන්න නොතිබෙන්න පුළුවන්. උඹ අරුචි කියලා අතාරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ආකාර පරිවිතක් කියලා මම තර්ක කළ දිනන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹ ප්‍රතික්ෂේප කරපු එක තුල සත්‍ය තියෙන්න පුළුවන්. අනුස්සවය තුල ගුරු පොතේ තියෙන ඔබ බාරකට තියෙනවා මේ පොතේ මෙහෙම තියෙනවයි කියලා ඕක තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ බාරගත්තේ නැති පොතේ සත්‍ය තියෙන්න පුළුවන්. දිට්ඨි නිජහනකන්දි කියලා කියන්නේ නෑ මම මේක දෘෂ්ටියෙන් බැසගත්ත දෙයක් මම පොඩි කෙනෙක් නෙවෙයි අම්මලා තාත්තලා කියලා අල්ලගත්ත දෙයට සත්‍ය නොතිබෙන්න පුළුවන් එහෙන් පිට සත්‍ය තියෙන්න පුළුවන් මේ පහම කිසිසේත්ම සාතිකයක් දෙන ධර්ම පහක් නෙවෙයි කියලා සරුවත්යන්සේ දේශනා කරා ඒක දිහා බලනකොට අපි අවුරුදු 40ක් පණින්න ඕනේ ජීවිතේ මේක මේ පුරුදු කරලා පුරුදු කරලා මේ ධර්ම තේරණ තැනට එන්න ඊට පස්සෙත් එවැනි ඇසුරකින් ඒකටම හිත යොදලා පැය ගණන් ආශ්‍රය කරනකොට තමයි තේරෙන්නේ අපි ඉන්නේ කොච්චර භයානක කොච්චර අනතුරුදායක කොච්චර මේ පහන් දැල්ලක් ඉදිරියට පහන් මේ මේ පළගැටියෙක් වාගේ මීපැණි ටිකක් ඉස්සරහා ඉන්න ඇඹලෙක් වාගේ අපි මේ ඉන්න තත්ත්වේ එතකොට ඉසගිනි ගත්තටත් වැඩිය දැවෙන්න පටන් අර ගන්නවා ඊගා චිත්තක්ෂණේ මොන දෙයක් වෙයිද අපි අදී මොන වරදින පුළුවන්ද කියලා එතකොට තන ඊට මීට කොච්චර හොඳද මොනක්වත් නොකර මම දැන් මෙතන කියලා හිත මෙතන තියාගෙන ඉන්නවනම් එළඹ සිටි 100 තියෙනවා නම් යම් ආරක්ෂාවක් තියෙනවා. කරන දේ දැනීමක් පිළිබඳ ඒක තමයි සතියෙන් කරන්නේ. ඔය එක සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න නගන්න මෙහෙම ආනාපාන සතිය වගේ කරගෙන යනකොට මේ බුද්ධ ආගමේ ගැඹුරු විස්තර කරන පටිච්චසමුපාදයට අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඉස්සල්ලාම මේ ස්වභාව ලක්ෂණ දක්කන ආස්වාසි මෙහෙමයි ප්‍රසවාසි මෙහෙමයි කිය. ඒකට කියන ස්වභාව ලක්ෂණ දැකීම. එතකොට බලන හිත මේකයි, පේන ආස්වාස ප්‍රසවාස මේකයි කියලා ඒක රූප වැඩපිළිවෙලක් බලන හිත නාම වැඩපිළිවෙලක්. ගාකල් බලනකොට පේනවා ඒක කිරණ දේ මේ මෙතන බාහනා කරන හිත. අන්තිමට මේ දෙක දිහා බලන වෙනවා ආස්වාසය ඇති වෙන්නේ නැහැ ආස්වාස කිරීමේ චේතනාවකින් තොරව. හුස්ම ගන්න දිනකොට චේතනාව පහන හුස්මට ගන්න නැත්තම් හොඳයි කියලා. ගත්තට පස්සේ චේතනාව පහන පිට කරන්න නැත්තම් හොඳයි කියලා. හුඳුවට ආස්වාස ප්‍රසවාස දෙක වෙන් කරකට බලනකොට පේනවා ආස්වාසයට ආස්වාස චේතනාව තියෙනවා ප්‍රසවාසයට ප්‍රසවාස චේතනාව තියෙනවා මේ දෙක කලින් හරි ගැසෝ ප්‍රෝග්‍රෑම් එකක් දිගේ වැඩ කරනවා. ආස්වාද ප්‍රසද්දෙන් තොර සද්ද වේදනා හිතවිලි දිගේ දුවනකොට ඕක පේන්නේ මේක මින්නකොට වෙනවා ආස්වාසිතල චේතනා ප්‍රසවාසිතල චේතනා ඒ නිසා ඒ රූප ධර්ම වැඩ කරන්නේ නාම හේතුවක් නිසා ඒ නාම හේතු වැඩ කරන්නේ තව හේතුවක් නිසා ආදිවාසී හැම සිද්ධියකටම නාම රූප දෙක තියෙනා වගේම හැම නාම රූප ධර්මයකටම හේතුවක් සහ ඵලයක් කියලා දෙයක් තියෙනවා මේ හේතුව ඊගාට ඵලයක් වෙනවා මේ ඵලය ඊගාට හේතුවක් වෙනවා අන්න එතෙන්ට එකම දේ හේතුඵල දකිමේ යුගල යුගලව කෙනෙක් දකින්න ගියාම ඒක තමයි ලාවට යාන්තමට මේ හැම සිද්ධියක්ම න්‍යාය ධර්මයකටයි යන්නේ. ඒ න්‍යායේ අපි එන්නේ ඉස්සලාපු න්‍යායක් දැමුත් ක්‍රියාත්මකයි කියලා නාම වලට නාම හේතුව නාම වලට රූප හේතුව රූපේට රූප හේතුව රූපේට නාම හේතුව කියලා ඒ හතර එන්න පටන් අරගත්තාම භාවනා පැතිරෙනවා අසීමිතව යොද යොදා බලන්න හිතෙනවා මට මෙහෙමනම් මෙයාටත් මෙහෙම වෙලදී මම දැන් මෙතන නම් ඊයේත් මේ වෙනති. නමුත් කියනවා එතෙන්දී එච්චර හිත විහිදුවන්න යන්න එපා. ආනාපාන දිගේම යන්න තව ඉස්සරහට යන්න ඕකම හොඳට පේනේ කියලා. නැත්තම් ඔය හේතුඵල ධර්මයට හිත ගියොත් භාවනා කරලා පැත්තක දාලා මේ චින්තාමේ ඥාන අනුමාන ඥාන අසීමිත විදියට යනවා. ඉතින් ඒකදී ඔය පණ්ඩිසාංශ කියනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඔතෙන්ට ගියාට පස්සේ ඒ ඉන්දියාවේ තියෙන සෑම අවිඥානික සවිඥානික සෑම දෙයක්ම ওই හේතු බල ධර්මයට තම තම බල බල හිටියලු. ඒ නිසා උන්වහන්සේගේ රහත් වීම සුමානකින් පමා වෙලා තියෙනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගියා ගිය ගමන්ම පාර දිගේම කෙලින්ම ගියා අතන මඟ බල බල හිටියේ නැහැ. නිසා මොග්ගල්ලාන ස්වාමීන් දෙන්න එක දවසේ සෝවන් උනේ රහත් වෙනකොට මොග්ගල්ලාන ස්වාමීන් සතියකින් ඉස්සර වුණා.